බුද්ධික මහත්මයා ප්‍රශ්න තියෙද තව? එහෙනම් ස්වාමීන් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ශුෂ්ක දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා පටිපදාව ශුෂ්ක විපස්සනා යෝගියාට බොහෝ විට යෙදෙනවාද? මම අපහු කියන්නම් දුක් ඒක හරියට තේරුණා. දැන් සුෂ්ක විදර්ශකයාට ඒක දුක්ඛ පටිපදාවක් වෙන්න පුළුවන් මොකද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුඛ පටිපදාවක් වෙන්නට සමාධිය ප්‍රගුණ කිරීම තමයි උපකාර වෙන්නේ. සමාධිය අඩු නම් සුෂ්ක විදර්ශකයාට ඒ සමාධියේ අඩු බව අර ප්‍රතිපදාව දුක් සහගත වෙන්නේ. කියන්නේ නැවත නැවත විටින් විට වහවහ අර රාග දේශ මොහ ආදිය අවදි වීමේ පීඩාව ඔහුට අත්විඳින්න ඒක හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අර මේ සමතයත් එක්කලා විදර්ශනාව වඩන කෙනාට එහෙම නැත්නම් සමත පූර්වාංගම විදර්ශනාව වඩන කෙනාට වඩා සුෂ්ක විදර්ශකයාට බොහෝ විට ඒ ප්‍රතිපදාව දුක්ඛ සහගත වීමේ ඉඩ කඩක් තියෙනවා ඒ විග්‍රහයට අනුව. හැබැයි ප්‍රතිපදාව දුක්ඛ සහගත වෙන්න බුදුරජාණන් වහන්සේ තවත් කාරණයක් දේශනා කරනවා. ඒ තමයි ඒ තනත්තා ජීවිතයේ අසුභය ගැඹුරින් දකිනවා. ඊළඟට ආහාරයේ පටික්කුල සංඥාව බහුලව ප්‍රගුණ කරනවා. සබ්බ ලෝකයේ අනබිරත සංඥාව කිසිවක නොයැලෙන ගතිය පුහුණු කරනවා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥාව කිසිවක් අපේක්ෂා නොකරන ඒ කියන්නේ කිසිවක ඒ નિસරු බව දකිමින් ඒවා පිළිබඳව කැමැත්ත දුරු කරන්නට වෑයම් කරනවා. ඊළඟට මරණ සංඥාව නැවත නැවත ප්‍රගුණ කරනවා. එතකොට අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එතරම් ප්‍රබල වෙලා නැහැ. හැබැයි මේවා බලවත්ව පුහුණු කරනවා. ඒ බලවත්ව මේවා පුහුණු කරනකොට ඒතනත්තාට මේ ලෝකය පිළිබඳව කිසිදු සුවයක් සහනයක් ආස්වාදයක් සතුටක් නැහැ මේක මහ බරක් කරදරයක් වගේ දැනෙන්නට පුළුවන් එතකොට එයත් ප්‍රතිපදාව දුක්ඛ සහගත වෙන හේතුවක් හැටියට තතිය පටිපදා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ဒုတိ ය පටිපදා සූත්‍රයේ තමයි ওই කාරණේ දේශනා කරන්නේ. රාග, ද්වේෂ, මෝහ උත්සන්න වීම යලි යලි මතුවීම දුක්ඛ සහගත වීමේ කාරණයක් හැටියට තතේ පටිපදා සූත්‍රයේදී අර කාරණයක් දේශනා කරනවා ඒකත් හේතු වෙන්නට පුළුවන් දුක්ඛ සහගත වෙන්නට. එතකොට මේ අහලා තියෙන කාරණේ හරියි බොහෝ කොට සුෂ්ක විදර්ශකයාට ඒ తත්වය ඇති වෙන්න පුළුවන්. එතෙන් දැන් මේ දුක්ඛ පටිපදා කියලා කියන්නේ නිවන් දකින්න බෑ කියන එකක් නෙමෙයි. අර අපි කියවනේ දැන් සමාධිය දියුණු කරගත්තාම ඒ තනත්තාට ප්‍රතජන වුණත් ඒ වගේම ආර්ය වුණත් ඒ ධානය පුහුණු කරගෙන තියෙන කෙනාට ditta ධම්ම සුඛ විහරණේ කායික මානසික සුවදායි తত্ত্বය නඩත්තු කරගන්නවා. ඉතින් එහෙම එකක් අර තනත්තාට නැහැ. කර්කශ බවක් තියෙන්න පුළුවන්. හැබැයි අවබෝධය ලබන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අතන මටත් ඒකට වෙනම ප්‍රශ්නයක් ඔබ වහන්සෙන් අහන්න තියෙනවා. ඇයි එහෙම ක්‍රමයකට එතකොට යන්නේ? කියන්නේ ඒක වේගවත්ද? ඒ කියන්නේ අපි ගොඩක් කල පෙරම් පුරල් නැතුව ඉක්මනට ඒකෙන් යන්න ඒ ක්‍රමයට යන්න පුළුවන්ද? ඒක එහෙම හිතලා කරන එකක් නෙමෙයි එක එක්කෙනා ඇබ්බැහි වෙන හොරු වෙන රටාව මත තමයි ඒක තීරණය. ඒ කියන්නේ සමාධිය බහුලව වඩන කෙනා බොහොම සුවසේ ඒක පවත්වාගෙන සමාධිය අඩුවෙන් වඩන කෙනා එතකොට ඒවා ඕනනම් Tamanට සසර ගමනේදී තේරුම් අරන් මාරු කරගන්න පුළුවන්. අපිට හිතෙනවා නම් මට සමාධිය අඩුයි මට නිතර නිතර රාග ద్వේෂ මෝහ වලින් සිතට බාධා ඇති වෙනවා. ඒතර මේක දුක්ඛ පටිපදාවයි කියලා Tamanට තේරෙනකොට ඕනනම් මෙතන පටන් අපට සමාධිය බහුල කරලා සුඛපටිපදාවෙන් යන්න පුළුවන්. ඉතින් අපට ඕන වෙන්නේ මේක සුඛ සුඛපටිපදාව කර කර ඉන්න එක නෙමෙයි. ඉක්මනට මේකෙන් ගැලවෙන එක, මේකෙන් එතර වෙන එක නම් ආය සුඛද දුක්ඛද කතාවක් බල බල ඉන්නේ නැහැ. කෙලස් නසන්නට වෑයම් කරනවා. ඉතින් එහෙම එක එකනා හිතන විදිහ වෙනස්නේ. ඒ අනුව තමයි ප්‍රතිපදාවන් තීරණය. බොහොම බොහොම තේරුණා. බොහොම පිං අවසරයි. හොඳයි.